ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 සයෝග සම්පatti ප්‍රතිබාල්හානින විපච්ඡන්ති අත්ථේ කච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි සයෝග සම්පත්තිං ආගම්ම විපච්ඡන්ති කී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ਸਰවඥතාඥානෙ මුල් කොට ඇති අනන්ත ඥාන ධාතුන් විවරණය කරන ඥාන විභංග දේශනේට අයිති සූත්‍ර පාඨයක් මේ කියුනේ. මෙහි කෙටි තේරුම මෙහිමයි. ඒකච්ඡානි පාපකානි කම්ම සමාදානානි ඇතැම් අකුසල කර්ම බලය අයෝග සම්පත්‍ය ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති gedoriන් සුසිරිත් හැසිරීම නම් වූ ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක නොදී යනවා අත්ති ඇත. අත්තේ කච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි ඇතැන් කුසල ධර්මයෝ පයෝග සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති අත්ති කෙදොරින් සුසිරිත් පිරීම නම් වූ ප්‍රයෝග සම්පත්තියට පත්වීම නිසා විපාක දීමනාවක් ඇත මේකයි මේ කෙටි තේරුම. මේදී සම්පatti හතරක් තියෙනවා කුසල අකුසල කර්ම විපාක දෙන නොදෙන. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය කියලා සම්පත් හතරක් තියෙනවා. ඔය සම්පත් හතරේදී අකුසල විපාක යටපත් වෙනවා කුසල විපාක ඉදිරිපත් වෙනවා. එයින් ගති සම්ප්‍රත්‍යයේ කීවේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගතියක ප්‍රදී සිටිනවා නම් කුසල විපාක වැඩියෙන් වත් වෙන්නේ. උපදී සම්පත්‍ති කීවේ රූප සම්පත්‍යයි රූප සම්පත්‍ය ඇතිනම් කුසල විපාක වැඩියෙන් ලැබෙන අකුසල විපාක යටපත් වෙනවා. කාල සම්පත්තිය නම් සුභික්ෂ කාල පරිච්ඡේදයයි හොඳ රාජ්‍යයක් තියෙන කාලේ හොඳ රත්නත්‍රයේ බබලෙමින් පවත්නා කාලවලේ රට සුභික්ෂ වෙනවා. රට ස්වයං පෝෂිත වෙනවා. ඒ කාලයේදී අකුසල විපාක යට වෙනවා. කුසල විපාක මත වෙනවා. ප්‍රයෝග සම්පත්‍ය කියන්නේ කයින් වචනින් සිතින් සුසිරිත කිරීම කුසල් කිරීම. ඒ කුසල් කිරීම නිසා අකුසල විපාක යටපත් වෙනවා. කුසල විපාක මත වෙලා විපාක දෙන්න පටන් ගන්නවා. ඒකයි කෙටි තේරුම. පින්න තුන් අහලා ඇති එහෙම සිදුවීම්. අපේ සරුවක්ඥන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියා දීගලම්බ කියන ගම්මානයේ ඇසුරු කොටගෙන මේ දීගලම්බ කියන ගම්මානයේ සිටිය තරුණයෝ දෙන්නේ එවකට තවුස් පැවිද්දෙන් පැවිදි වී එක්කෙනෙක් ධානාභිඥාලාභීව සිටියා අනිත් කෙනෙක්ට ගමට ආපසු ඇවිල්ලා විවාහපත් වෙලා අත දරුවෙක් ඇති කාලයේදී දරුවක් වඩාගෙන තමන්ගේ හිත මිතුරු තවුසන් වහන්සේ දකින්න ගියා. ගිහිල්ලා දෙමව්පියන් දෙන්න වැඳ වඳින කොට තාපසයන් වහන්සේ සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා සෙත් පැතුවා. සැප වේවා දීර්ඝාස වේවා. දරුවා ලවා වන්දවන කොට නිහඬ වුණා. දෙමව්පියෝ දෙන්න කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට ආශිර්වාද කරනසේක්වා නැත මේ දරුවාට ආශිර්වාද කළාට ලැබෙන්න දින හතකින් දරුවාට මාරකයක් තියෙනවා. එනිසා ඒක ආශිර්වාද කිරීම නිෂ්ඵලයි කියන්නේ. ඉතින් හඬලා කිව්වා අනේ ස්වාමිනේ මේ දරුවාට කොහොමද මේ මාරකේ ඉක්මවා දීර්ඝාස ලබා දෙන පිළිවෙල අපට කියලා දෙන්නේ. එතුමා අවංකවම කිව්වා ඒ සම්බන්ධ වැටහීමක් මට නැත නමුත් මේ සමීපයේ වැඩ ඉන්නවා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උතුමන් වහන්සේට නම් ඒ ගැන උපදේශක් දෙන්න පුළුවන් වෙන ඇති ගිහින් විමසා බලන්න කිව්වා. මේ දෙන්න කෙලින්ම දරුවක් වඩාගෙන ගියා බුදුරජාන් වහන්සේ ඉන්න ආරණ්‍ය සොයාගෙන. ගිහින් දෙමෝපියන් දෙන්න වඳිනකොට අර වගේම සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියා සෙත් පැතුවා. දරුවා වඳිනකොට සෙත් පැතුවේ නෑ. අයමත් ආරාධනා කළා ස්වාමීනි මේ දරුවාට දීර්ඝාස පතුණු මැනව කියලා. නැත්නම් මේ දරුවාට දීර්ඝාස නැහැ දවස් 7 ජීවත් වෙන්නේ. ඊටාම බැගෑපත්ව <clears throat> හඳලා වැළපිලා කිව්ව අනේ ස්වාමීනි මේ දරුවා අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාස ලැබෙන පිළිවෙතක් අවසර ලැබේවා. හොඳයි එහෙමනම් මෙන්න මේ පිළිවෙත අනුගමනය කරන්නේ තමන්ගේ නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් ඉදි කරන්න. ස්වාමීන් වහන්සේලා අට නමක්, 12 නමක්, 16 නමක් තරම් වඩා හිඳවන්න පුළුවන් හැටියට ආසන පනවන්න. බුද්ධ ආසනයකුත් පනවා තබන්න. කොඩා දරුවාට පිරිත් අහන්න සතපීින්න සුදුසු ආසනයක් මේ මැද්දේ පනවලා වික්ෂුන් වහන්සේලා වඩා හිඳවලා දින හතක් රතන සූත්‍රයෙන් පිරිත් දේශනා කරවන්නේ ඉතින් මේ දෙන්න කිව්වා ස්වාමීනි අපේ නෑදෑයන් සමග හිතවතුන් සමග අපට මේ පිරිත් මණ්ඩප ඉදි කරන්නත් පුළුවන්. සංඝයාට සිව්පසෙන් සංග්‍රහ කරන්නත් පුළුවන් අපට කොහොමද ස්වාමීන් වහන්සේ ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා ඒක පුළුවනි අපට. මේ දෙන්න වහාම ආපසු ගෙදර ගිහින් අසල්වැසියන් කැඳවාගෙන ඉක්මනින්ම පිරිත් මණ්ඩපයක් ඉදි කළා. ආසන පනවලා අයමත් දූගනාව බුදුරජාන් වහන්සේ දකින්න. භාගතුන් වහන්සේට ආරාධනා කරලා ස්වාමින් වහන්සේලා අට නමක් ලබා ගත්තා. මේ අට නම ගෞරවයෙන් වැඩම කරවාගෙන ගිහින් පිරිත් මණ්ඩපයේ දෙපා දොවා සුවඳ වෙලවුන් ගල් සුවඳින් සුවඳ පැනින් සිරිපතෝ දොවා ආසනවල වඩා හිඳුවාගෙන බොහොම ගෞරවයෙන් ආරාධනා කොට දරුවා සතප්පෝල පිනිද්දේශනී ආරම්භ කරන්න යෙදුවා. සෑදාවල් පිරිත දේශනා කරන ස්වාමින් වහන්සේලාට ගිලන්පස වේලාට ගිලන්පස ටික අනිකුත් පහස් වෙන අවස් වේලාට ඒවා දානමාන උපස්ථාන ඔක්කොම කලට වේලාට මේ දැන්නත් අසල්වැසියොත් එකතු වෙලා සිද්ධ කළා. හත්වෙනි දවසේදී සරුවක්ඥන් වහන්සේද වැඩියා. ඒ කියන්නේ හත්වෙනි රාත්‍රියේ මේ හැන්දෑවේ හතට එළි 6 වෙනිදා සංධ්‍යාවේ හත් වෙනිදාට එළි වෙන්න වැඩ ඉන්න වැඩියා. ඉතින් එදා රාත්‍රියේ සරුවක්යන් වහන්සේත් පිරිත් මණ්ඩපයේ වැඩ හිටියා. දැන් ඉතින් මේ දෙමෝපියන්ගේ පුදුම සන්තෝෂයක් අද නම් අපේ දරුවාට යම්කිසි උතුම් ආශිර්වාදයක් ලැබේ කියලා. පහෝදා උදේ පාන්දර පිරිත අමාර වෙන වෙලාවේදී මේ දෙමෝපියෝ දෙන්න දරුවා වඩාගෙන ගිහින් බුදු සිරිපාමුල වැන්දෙව්වා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ මధుර මනෝහර ස්වරයෙන් සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියා ආශිර්වාද කළා. දෙමව්පියන් දෙන්නට උතුරා යන ප්‍රීතියෙන් කඳුළු වැගිරෙමින් ඇසුවානි ස්වාමීනි කොච්චර කලක් දරුවාට අවශ්‍ය ලැබෙයිද? මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ වැඩිනවා. සාදු සාදු ස්වාමීනි අපට ලැබුණු මේ පිහිට අපේ ජීවිතය අමතක වෙන්නේ නෑ ස්වාමීනි අපේ নমස්කාර වේවා කියලා ගෞරවයෙන් ඇත්තොත් වැඳා. ඒ වෙලාවේදී මේ දරුවාට නමකුත් සම්මත කළා ආයුෂ වර්ධනය වෙච්ච දරුවෙක් බැවින් ආයු වර්ධන කුමාරයා කියලා. මේ දරුවා දැනතේන වාසයේ සිට පෙරුවන් සරණ පිහිටුවා පංචශීලයේ පිහිටුවා හොඳින් හික්මවා ගත්තා. කොඩා කාලයේ පටන් අටසිය සමාදන් වෙන්නත් දෙමව්පියන් එක්කම පුරුදු වුණා. වැඩි කාලයන් ඉස්සර පෝයක් පාසා සිල් ගන්න අතරතේ මේ දරුවාගේ වයසේ ළමයි කණ්ඩායමක් එකතු වුණා සිල් ගන්න. දැන් ඉතින් සෑම පෝයක් පාසා විහාරයට ගින් මේ දෙමෝපියෝයි දරුවෝයි ඔක්කොම සිල් ගන්නවා. වයස හතේදී පමණ එක් දවසක් සංඝ පිරිස අතරේ කතාවක් ඇති වුණා පෝයක් දවසක. අපේ සරුවක්ඥන් වහන්සේගේ ශිරීපතුල් වැන්දවීමෙන් දීර්ඝාස ලැබී මෙන්න මේ ආයු වර්ධන කුමාරයයි කියන කතාව ඇති වුණා. එතෙන්දී සරුවක්යන් වහන්සේම ධම්සභා මාමදපේට වැඩලා ඒ සම්බන්ධ විවරණයක් දේශනා කළා. ස්වාමින් වහන්සේලා අසා සිටියා ස්වාමීනි මේ පාවන්ද වීමෙන් දීර්ඝාස පමණක්ද ලැබෙන්නේ කියලා. සරුවක්යන් වහන්සේ පාදා දුන්නා නැත මහණෙනි මේ වාගේ කුඩා දරුවෙකු වන්දනා කිරීමේදී කරුණ හතරක් සිද්ධ වෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථාවෙන් මේ කරුණ හතර දේශනා කළා. සිල්ලතුන් වහන්සේලාට වැඩිහිටියන් නිතර වන්දනා කරන සුළු නියතමානී පුජ්‍යලයාට කුඩා දරුවාට ආයු වර්ණ සැප බල කියන ආනිසංස හතරක් ලැබෙනවා කියන එක පාදා දුන්නා. ඥානවන්ත කෙනෙක් වඳිනවා නම් පස්වෙනි ප්‍රඥාවක් ලැබෙනවා ආජීවර්ණ සපබල ප්‍රඥා. ඒතකොට මේ වන්දනා කිරීමේ වැදගත්කම එතනින් පැහැදිලි වුණා. වන්දනා කිරීමේදී කායික වශයෙන් ව්‍යායාමයක් සිදු වෙනවා. දෙදන දෙවැළමෙත නලල බිම තබා පසඟ පිහිටුවා වඳිනකොට තුන් වාරයක් බොහෝ වශයෙන් වදිනවා. තුන් වාරයක් ඉස බිමිතේලා නලල බිමිතේලා වඳිනකොට ශරීරයේ ලේ ධාතුව හොඳින් හිසට ගලාගෙන එනවා. එයින් නේත්‍ර ප්‍රසාදයේ ඇතිවන අනෙද්දක බොහොම ප්‍රසන්න වෙනවා. ඒ වගේම මොළයට පහසුවෙන් ලේ ධාවනී කිරීම නිසා එමගින් නිරෝගී භාවය දීර්ඝාසයක් ලැබෙනවා. නිරෝගී භාවයයි දීර්ඝාසයයි ලැබීම නිසා වර්ණ සම්ප්‍රත්‍යයක් ලැබෙනවා. කායික සෝයයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත බවටදපත් වෙනවා. මේක නිසා මේ ප්‍රායෝගික වශයෙන් වන්දනා කිරීමම ඒ ආයු වර්ණ සැප බල ඥාන ලැබෙන්න හේතු වෙන උපක්‍රමයක්ද වුණා. පසුගිය කාලයේ ඩුබායි රටේදී අපි භාවනා පන්තියකට වැඩි වෙලාවේ අපි සිංහල මහත්මිය කියනවා ස්වාමීනි මේ මුස්ලිම් ජාතිකෝ මෙච්චර ලස්සන මේගොල්ලෝ දාසට පස් වරයක්ම වඳිනවානේ. නල්ල බිම කියලා බොහෝ වෙලාවක් වැඳගෙන ඉන්නවානේ. මේ වැඳගෙන ඉන්න නිසානේ මේ අත මෙච්චර ලස්සන නිරෝගීව නිරෝගීව ඉන්නේ කියලා. අපේ සිංහල බෞද්ධයන්ට ඒ වාසනාව නැද්ද ස්වාමීනි කියලා මගෙන් අහන. නැත්නම් ඊට වඩා වාසනාව තියෙනවා. ඒක ප්‍රයෝජන ගන්න නැති එකයි කියන එකත් පහදා දුන්නා. ඉතින් එයින්ද පැහැදිලි වෙනවා සිල්ලුතුන්ද ගුණවතුන්ද දෙමෝපියන්ද ගුරුවරුන්ද බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයට නිතර නිතර වන්දනා කරනවා නම් ආයු වර්ණ සැප බල ඥාන පහම වැඩෙනවා. අන්නේ දේශනේ පවත්වන වෙලාවේ ආයවර්ධන කුමාරයා එයින් චිත්තප්‍රසාදයටපත් වෙලා සෝවාන් ඵලයටදපත් වුණා. දැන් මේ දරුවාට හත් දවසකින් තිබිච්ච මහා භයානක මාරකය මිදුනේ ප්‍රයෝග සම්පත්තිය නිසායි. දෙමෝපියන්ගේ පිහිටින් රත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ළමාට ලබා දුන්නා. හත් දවසක මහා පිරිතක් ආරක්ෂක පිරිතක් බලගත් පිරිතක් සමන් දෙන්න සැලැස්සුවා. එයින් තිබුණු විපාක වාරේ මගේ හැරුණා. අන්නේ කල්ලි මේ ප්‍රයෝග සම්ප්‍රත්‍ය නිසා අකුසල විපාක යටපත් වුණා කුසල විපාක මතු වුණා. එපමණක් නෙමෙයි මේ දරුවා සසර පින් පුරාගෙන ආපු කෙනෙක්. සෝවාන් වෙන්න පින මුහුකුරවා ගින් තිබුණා. එතකොට එදා ඒ පිළිත් දේශනාවෙන් ලැබුණු ආශිර්වාදය නිසාම සුසිරිත් පුරන්න පුරුදු වුණා. තිසරණී සහිත නිතිපන්සිල් පොහොයාට සිල් රකින්න ඒ අනුව උසස් ගුණ පුරන්නත් මේ දරුවා කුඩා කාලයේ පෙළ ගැහුණා. ඒ කියන්නේ ප්‍රයෝග සම්ප්‍රත්‍ය නිසා මොකද සිද්ධ වුනේ? අතීත භව සංසාරයේ කරගෙන ආව කුසලේපාක මතුවලා සෝවාන් ඵලයටදපත් වුණා. මෙන්න මේක නිසා කුසල් කිරීම නිසා අපට ජීවිතයේ අයථාපේතේ කරගත් කුසල වේපාක මතු කරගන්නටත් අකුසල වේපාක යටපත් කරලා නිවැරදි යහපත් සපවත් ජීවිත පවත්වාගෙන යන්නටත් පහසුකම් සැලසෙනවා කියන එක මේ බුද්ධ වචනානුසාරයෙන් පැහැදිලිව පුළුවන් දකින්ද දැන් අද මේ මොහොතේදී කැටි අනුශාසනාවක් පවත්වා ස්වල්ප වේලාවක සෙත් පිරිත් දේශනයක් පවත්වනු පිණිසයි අපට කරුණාවෙන් ආරාධනා කෙළේ. නිසා දැන් මේ බණ කතා මෙතින් නවත්වන අතරතේ අද මේ පින්කමේ අරමුණ වශයෙන් කරුණු කීපයක් හඳුන්වන්න තියෙනවා. එයින් ප්‍රධාන කාරණේ තමයි පින්වත් අනුරසිරී අධිගුණ වර්ධන මෙතිතුමාණන්ගේ ජන්මදිනය සිහිපත් කිරීම. මං හිතනවා අවුරුදු 56ක් වෙනවනේ 57 ලබනවා ලැබුවා ඉතින් ඒ දවසේ මේ මාසේ 14ද 18ද 14 17 ඔය දැන් ඉතින් දවස් 11 නේ අද ඒ මහත්මයාත් බොහෝම පුණ්‍යවන්ත ජීවිතයක් ගෙවන්නේ හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍ර දෙමෝපියන් දෙන්නේ සහෝදරයන් කීප දෙනෙක් එක්ක තමන්ගේ පුණ්‍යාත්මයේ ජීවිතයේ ඉතා හොඳ බෞද්ධ ජීවිතයක් බාටපත් උනේ අතීත භව සංසාරයේ කරගෙන මහා කුසලයක විපාකයකින්. එවාගේම තමන්ගේ ඉදිරි ජීවිතය සඳහා සහභාගීව සිටින පින්වත් ස්වර්ණ අභය ගුණවර්ධන මහත්මනේද සම්බන්ධ වීමෙන් තවත් ඒ පුණ්‍ය ඵලයේ උසස් බාටපත් වෙන්න හේතු වුණා. එවාගේ පින් ඇති දරු දෙපළක් දෙකක් ලැබීමෙන් තවත් ඒ පින බැබලෙන්න ගත්තා. ඒ වාගේ වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයේට මේ කරන දාන සීල භාවනා කුසලයන්ගේ ශක්තියේ විශේෂ ආශිර්වාදයක් වෙලා තා බොහෝ කාලයක් nirupadruto නිරෝගීව දෙලව දියුණුවේ කටයුතු නිවන් මඟ පාරමී ගුණ පිරීමේ කටයුතු සපුරා ගැනීම පිණිස රත්නත්‍රය ආශිර්වාදය ලැබෙන උතුම් පුණ්‍ය නිදානයක් මේ මොහොතේ නිදාන් කරගත්තා කිය අපි මෛත්‍රියෙන් සඳහන් කරන්නට ඕනේ. ඒකම තවත් විශේෂ කාරණයක් තමයි එම පින්වත් අනුරෝචනී අභිගුණවර්ධන මෙතිතුමාගේ තේ ස්වර්ණ අභිගුණවර්ධන මෙතිණියගේ දයාබර ජේෂ්ඨ දීතුරු රත්නයේ වෙන්නේ කනිෂ්කාභේ ගුණවර්ධන දරුවා දැන් ඉතින් අවුරුද්දකට වැඩි කළා ඕස්ට්‍රේලියාවට වෙලා මේ ළඟදී ඇවිල්ලා තියෙනවා ඒ ගිහාන් මහත්මිය සමග ඉතින් ඒ දරුවා බලාපොරොත්තු වෙන වාසනාවන්ත පුණ්‍යවන්ත දරු සම්පත්තියක් ලැබේවා කියලා. ඉතින් මේ කුසව දරුවාටත් මේ මමතුමියටත් මේ පියාටත් ඒ හැම දිනාට රත්නත්‍රය ආශිර්වාදේ ලබා ගැනීම මේ පින්කමේ තවත් විශේෂ අරමුණක් වෙනවා. එනිසා අද ප්‍රයෝග සම්ප්‍රත්‍ය වශයෙන් යදොරින් සුසිරිත කිරීමේ උතුම් කුසලයක් මුදුන්පත් කර ගැනීමෙන් ලැබුණු මේ ආශිර්වාදයේ ඒ දරු දෙපළටත් ඒකාන්තයෙන්ම මෙලව උසස් ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන දෙලෝ ජයගෙන නිවන් මාර්ගය ගැනීමට හේතු වෙන පුණ්‍ය නිදානයක් බාටපත් වෙනවාපත් වේවා කියලා අපි ආශිංසන කරනවා දැන් මහා සංඝ රත්නය ඊටාම කරුණාවෙන් සෙත් පිරිත් දේශනාවක් පවත්වනවා. ඒ සෙත් පිරිත් දේශනයේ පවත්වන සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ සීලාදී ගුණානුභාව බලයෙන්ොත් එවාගේම තුන් ලෝකයේ පිහිට වෙන ලෝපාලෝ ශාන්තිනායකයන් වහන්සේ විසින් සාරාංශක කල්පලක්ෂයකට ඈත කාලයේ පටන් පිරු අසීමිත බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බලයෙන්ොත් බෝධි මූලයේදී ප්‍රතිබලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන සතර පලක්ඥාන නවරහාදී බුද්ධ ගුණ බලයෙන්ොත් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්විදා ඥාන ෂඩ්විද බුද්ධ ධර්ම බලයෙන්ොත් සත් අභිඥා ධර්ම චුද්දස බුද්ධඥාන සෝලස මහා ඥානස්ථාර සාවේනික බුද්ධ ගුණ බලේනොත් එකුණිසි ප්‍රතිවේක්ෂා ඥාන සමත්‍රින් සත් පාරමිතා ඥාන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ඥාන සත්‍ය සම ධර්ම ඥාන බලේනොත් අටතිස් මංගල්‍ය ධර්ම ඥාන අටතිස් ආරමණ විදක්ති ඥාන සමසතලස් කර්මස්ථාන ඥාන චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන බලේනොත් චතුචත්තානීසති ඥානවස්තු සමපන සුද්‍යාවිය ඥාන පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලේනොත් භාත්‍ය මෙතරින් අල්ලගන්න. තෙසත්ත්‍ය ඥාන සත්‍යත්ත්‍ය ඥාන චතුීසිති කෝටි සතසහස්ර සංඛ්‍යාත සමාපatti සංචාර කාර්යාත්ඵල වජිරඥාන බලේනොත් අනන්තනා සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණ විෂයන්තරගත ගාම්භීර ඥාන බලේනොත් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍යානුසය ඥාන බලේනොත් යමක මහා ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපatti ඥාන බලේනොත් සරුවක්ඥතා ඥාන අනාවරණ ඥාන බලේනොත් සුවාසෝදාස ධර්මස්කන්ධ බලේනොත් විජයාශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ ආනුභාව බලේනොත් දන්ත ධාතුන් වාසික ග්‍රීවා ධාතුන් වාසික ලලාට ධාතුන් වාසික කේශ ධාතුන් වාසික ආනුභා බලේනොත් අෂ්ට ද්‍රෝණියක් සලස් නැලියක් සරුවක්ඥ ධාතුන් වාසික ආනුභා බල මහිමේනොත් තන්නං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සුමන දේවත සෝභිත අනුමදාසී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පියදාසී අක්ඛදාසී ධම්මදාසී සිද්ධාර්ථ තිස්ස පුස්ස විපස්සී සිකී එසෙබූ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම නම් වූ අටවිසි බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්ද එයින් ඈත අතීතේ පහළ වූ 512000ක් සරුවක්ඥන් වහන්සේගේ අනුභව බලයෙන්ද එයිනුත් ඈත අතීතේ පහළ වූද මතු අනාගතේ පහළවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදි කොට ඇති අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධඥාන බලේනොත් අනන්ත බුද්ධ ගුණානුභාව බලේනොත් අනන්ත බුද්ධ තේජානුභාව බලේනොත් අනන්ත බුද්ධ රිද්ධානුභාව බලේනොත් රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂානුග්‍රහ බලේනොත් මේ උතුම් පිළිතේ සවන් දෙන පින්වත් සෑම දිනාට සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා පුණ්‍යාත්මීය ජන්මදිනයේ සිහිපත් කරන පින්වත් අනුරසිරි අභයගුණවර්ධන මෙතිතුමාණන්ගත් කාගේ පුත්‍රලාභයක් බලාපොරොත්තු වන පින්වත් කනිෂ්කා අභයගුණවර්ධන දියණියටත් කුසව දරුවාටත් ගිහාන් මහත්මාණන්ගත් ඒ දරු දෙපළගේ මව්පිය සතර දෙනා වහන්සේටමත් අනිකුත් මේ සහභාගී වන මහත්තුරු මව්වරු දූ දරු ඥාති මිත්‍ර හිතවත් සෑම දෙනාටමත් සේවක සේවිකාදීන්ටත් මේ නිවසටත් මේ භූමියටත් සුවචිත්තයක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවින කොටි වින බන්ධන ඇස්වා කටවා හෝවා අඬවා අලාභ ආයස නින්දා පහස දුක් පීඩා සියල්ල හිරු දුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා තබන පීවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්ති වලකේවා උපපීල කුපච්ඡේදක අකුසල විපාක වාර ප්‍රතිබාහණේ වේවා උපස්තම්මක කුසල විපාක ලැබ සිටීමෙන් දීර්ඝාස ලැබේවා කාචිත්ත පීඩාදියක් නොවී කායික මානසික සනසිල්ලේ මෙලව දියුණුව පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස කටයුතු කිරීමේ පේ රත්නත්‍රය ආශිර්වාද පිහිට වේවා ගුණ නුවණින් ධන දානේ යසීසුරෙන් ආයු වර්ණ සතබල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බඹ විහෙරණ සතර සංග්‍රහවත්තු දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිත බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවිසන සේවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ රත්නත්‍රි ආශිර්වාදේ පිහිට වේවා එවාගේ පින්වත් කනිස්කාභේ ගුණවර්ධන දීනේගේ කුස තුල ඉන්නා වූ පුණ්‍යවන්ත දරු සම්පත්තිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ දරුවා ආයුෂෙන් වර්ණෙන් සපයෙන් බලෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් යසසෙන් ඉසුරෙන් පිනින් ඥානෙන් සෑමදිම අගතන්පත් වූ පුණ්‍යවන්ත දරුවෙක් වේවා ඊතා මුත්‍යං සුභ මොහොතකින්සේ සමන්ගේ වාසනාවන්ත උත්පත්ති සිද්ධ වේවා දරුවාටත් මවටත් පවුලේ සෑම දෙනාටත් එමඟින් සිතක් ශාන්තියක් සැලසී පුණ්‍යවන්ත බෝසත් දරුවෙක් බාටපත් වී දෙලව ජයගන්න නිවන් මඟ පාරමී පුරා ගැනීමට හේතු සම්ප්‍රත්‍ය ඇති රාහුල කුමාරයන් වහන්සේ වැනි පුණ්‍යාත්මීය දරුවෙක් බාටපත් වේවා එමඟින් සෑම දෙනාගේ සංකල්පන මුදුන්පත් වී දෙලෝ ජයගෙන ප්‍රතෝ බෝධි ඥාන වලින් සාන්ත නිර්වාණ අවබෝධයේ තෙක්ම මේ පිරිත් දේශනේ ආශිර්වාදේ හා රත්නත්‍රි ආශිර්වාදේ පිහිට වේවා කියන මෛත්‍රියෙන් පැවැත්වෙන සෙත් පිරිත් දේශනේට සාවධානව සමන් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකමිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරකී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්ඡන්තං වේදිතම් භෝවිඤ්ඤුයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් කං ලෝකං සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ දයං වාචම් විතන්තං වාලෝමහං සෝනේසකීති ඒතේ සච්ච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං ඒකේන සච්ච වංජේන පාතු ත්වං රතනත්‍යං ඒකේන සච්ච වංජේන පාතු ත්වං රතනත්‍යං කෝටි සත සාන්සේසු චක්ඛවාලේසු දේවතා යස්සානං පතිගන්නන්ති යං ච මේ සාලියං පුරේ රෝගාමනුස්ස දුම්බික්ක සම්භූතං තිවිදං භයං කිප්පමන්තර ධාපේසී පරිත්තං තං වනමහි යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වයන්තමිකේ සම්මේන භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේක සම්මේ මෙත්තං කරෝතේ මානුසියා පජායේ දිවාචරත්තෝ චහරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වාසංගේසු ආයං රතනං පනීතං නනු සමං අත්ථි තථාගතේන ඉදම් කිබුද්දේ රතනං පනීතං ඒතේන සක්චේන සුවක්ති හොතු කයං ඉරාගං අමතං පනීතං යදං ජගා සක්්‍ය මුනි සමහිතෝ නතේන ධම්මේන සමක්ඛිකින්චි ඉදම් කි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යම් බුද්දසෙට්ඨෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමහෝ සමාධිනා තේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනීතං ඒකේන සච්චේන සුවත්ති හෝතු යේ පුංගලාහත් සතං පසන්තා චත්තානි ඊතානි යුගානි හොන්ති තේ දක්ඛිනේය සුගතං සසාවිකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගතම සාසනම් හි තේ පන්ති පන්තං අමතං නිගයිහ ලද්දානු දානිම් බුතින් බුඤ්ඤමානා ඉදම් පිසංඝේ රතනං පනිකං ඒකේන සච්චේන සුවක්ති හෝතු යකින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම් විවාතේ බිය සම්පකම් පියෝ තතුපමං සම්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානිය වෙච්ච පංසති ඉදම් පිසංගේ රතනං පනීතං ඒකේන සත්‍යේන සුවත්ති හෝතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමන්තානතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවංසදන්සන සම්පදායේ තයන් සුධම්මා ජහිතා භවන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්මතං වාපිය දත්ති කිංචි චතුහපායේ ච වික්ඛමුත්තෝ චචාභිතාන නියබම්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒකේන සච්චේන සුවත්ති හොතු තින්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝසෝ තංස පටිච්ඡාගායේ අබම්මෙතා දිත්තේ පදං සෙවුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒකේන සච්චේන සුවක්ති හෝතු වනප්පගුම් මේ යථා පුසිතං යේ ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ රතුපමං ධම්ම වරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතායේ ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒකේන සක්කේන සුවක්ති හෝතු වරෝ අරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් කිහෝතු තීනං පුරාණං නවන්නත් කිසම්භවං විරක්ත චිත්තා ආයති කේ භවස්මින් තේකීන බීජා විරුහිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතයන් පදීපෝ ඉදම් පිසංගේ රතනං පනීතං ඒකේන සක්කේන සුවත්ති හොතු यानि दभूतानि समागतानि ब्रह्मानि मायानि अन्तलिके तथागतं देवमनुष्यपूजितं बुद्धं नमस्साम सुवन्ति होतु යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්චවංජේන දුක්ඛාවෝප සමින්චුතේ ඒකේන සච්ච වඤ්ඤේන භයාවූපසමින්තුතේ ඒකේන සච්ච වඤ්ඤේන රෝගාවූපසමින්තුතේ පරිත්තං යං භනන්තං සනිසින්නන්තාන දෝවනං උදකම්පි විනාසේ සිරි සම්බමීව පරිස්සයං සුත්තිනා ගම්භවුත්තානං යංච සාදේසිතං කමී හේරස්සංගුලිමාලස්ස ලෝකනාතේන බාසිතං අප්පට්ඨායින් මාතේජං පරිත්තන්තං බනමහේ යතු හං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානමි සංචිච්ච පානම් ජීවිතාවෝරෝපේතා තේන සංචේන සොද්ධිතේ හෝතු සොද්ධි ගම්භස්සාති යතු හං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා හේන සත්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතු අං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිඥානමි සංචිච්ච පානම් ජීවිතාවෝරූපේතා කේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්බස්සති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිඥානාමි සංචිච්ඡපානම් ජීවිතාවෝරෝපේතා හේන සංචේන සොත්ථිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතුහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ඡපානං ජීවිතාවෝරූපේතා ඒන සංචේන සොද්ධිතේ හෝතු සොද්ධි ගම්භස්සති යතුහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝරූපේතා හේන සංචේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝරූපේතා තේන සංචේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති ඒකේන සච්ච වංජේන දුක්ඛාවූප සමින්චුතේ ඒකේන සච්ච වංජේන භයාවූප සමින්චුතේ ඒකේන සච්ච වංජේන රෝගාවූප සමින්චුතේ තණ්හං කරෝ මහාවීරෝ මීදං කරෝ මහයසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ අදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමුන්තරෝ සත්තසාරෝ සුමේධෝ අංග සුජාතෝ සම්මලෝකංගෝ පියදස්සී නරසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදන්සේ තමෝනුදු සිද්ධන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපන්සීච අනුපමෝ සිකී සම්බහිතෝ සන්තා විස්සභූ සුඛදායකෝ පකුසන්ධෝ සත්තවා හෝ කෝනාගමනෝ රණංජහෝ අස්සපෝ සිනි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන චේ තේපි ත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සච්ඡේන සීලේන කන්තිමිත්ත බලේන චේ තේති ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සච්ඡේන සීලේන කන්තිමිත්ත බලේන චේ තේති ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති බුද්ධානං ජීවිතස්සන සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං සම්බන්න රන්සීනං සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානං සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං අභිහත චතුන්නං පච්චයානං සක්ඛා කේන චියන්තරායෝ කාතුම් ඉමේ සංචතුන්නං අච්චරියානං සක්ඛා කේන චියන්තරායෝ කාතුම් ඒතේන සච්ච වඤ්ඤේන අන්තරායං අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සින්දී භවන්තු තේ සිරිධිතිමති තේජෝ ජය සින්දි මහින්දි මා ගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ගක්තිංස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනුම් ගංජන ලක්ඛනානුභාවේන අට්ඨතර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤය ධම්මානුභාවේන චතුරාසීති සාස්‍ය ධම්මක්ඛන්ධානුභාවේන නව ලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන කල භින්ඥානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්බපාරමිතානුභාවේන රතනත්ත්‍ය සරණානුභාවේන සම්මේතේ රෝග ශෝක දුක්ඛ දෝමන සුපායාසා විනස්සන්තු සම්ම සංකප්පතු යං සමිඤ්ඤන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සම්බදා ආකාශ පම්මෙත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම් හි අනුරක්ඛන්තු ආකාශ පම්මෙත ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්හි අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්‍ය ධම්මක්ඛන්දානුභාවේන පිටකත්ත්‍යානුභාවේන ජිනශාවකානුභාවේන සම්මේතේ රෝග සම්මේතේ භය සම්මේතේ අන්තරාය සම්මේතේ උපන්දේවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගලා විනස්සන්තු ආයුවන්නකෝ ධනවන්නකෝ සිනිවන්නකෝ අසවන්නකෝ වන්නවන්නකෝ සුඛවන්නකෝ හෝතු සම්බදා දුක්ඛාරෝග භයාවේ දාසෝකා සන්තා සුපන්දවානිකාන්තරායාපි විනස්සන්තු චේතේජසා ජයසින්දී ධනම්ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝ ච භෝග බුද්ධි ච අසවා සතවසෝ ච ආයුච ජීවසින්දී භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්බපානිනං පුරෙත්වා පාරමී සම්බාපත්තු සම්බෝධි මුත්තමං ඒතේන සච්චවංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානන්නම් දිවන්දනෝ එවං තුයි අංජයෝතු ජයසු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතන් දේව මනුස්සානං බුද්ධ තේජේන සත්තිනා නස්සන්දු පන්දවා සම්මේ දුක්ඛාවෝපසමින්චුතේ සක්ඛත්වා ධම්ම රතනං හෝසදං උත්තමං අරම් පරිලාහෝපසමනං ධම්ම තේජේන සොත්තිනා නස්සන්දු පන්දවා සම්මේ භයාවෝපසමින්චුතේ සක්ඛත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංගතේජේන සොත්තිනා නස්සන්තු පන්දවා සම්මේ රෝගාවූපසමින්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්තේ තස්මා සොත්ති භවන්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්ති තස්මා සත්‍ය භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති තස්මා සත්‍ය භවන්තු තේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං සම්මේතියෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ දවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ දවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍යයක් භූතානං පාපංගා නිවාරණා පරිත්තාසානුභාවේන හන්තු තේසං උපන්දමේ යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ කාපංගහෝදු සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංග හෝදු සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච නිබ්බයා සෝකපත්තා ච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ එත්තාවතා ච යම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සම්මදා භාවනා මිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා සම්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගාමහිද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගාමහිද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති සුපුරුද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ